භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ මහා පුණ්‍ය ශක්තිය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනතනි අපි චක්කුම් උදපාදි මේ උතුම් ධර්ම දේශනා වැඩසටහනේදී සාකච්ඡා කළේ මරණ සතිය පිළිබඳව. මරණ සතිය පිළිබඳව මේ දේශනා මාලාවෙන් දේශනා දෙකක් අපි පහුගිය කාලේ සාකච්ඡා කරන්නට යෙදුණා. දෙවෙනි ධර්ම දේශනාව අවසන් කරපු තැන ඉඳලා අපි අද මේ තුන්වෙනි ධර්ම දේශනාව පටන් ගන්න කල්පනා කරනවා. අපි මේ අවසාන ධර්ම දේශනාව අවසානයේ සඳහන් කළා හරියටම මරණ සතිය වඩන කෙනෙක් කොයි විදිහට මරණය පිළිබඳව සිහිපත් කළ යුතුද කියන කාරණාව සාකච්ඡා කරමු කියලා. අපි එදා අවසානයේට සාකච්ඡා කළා ආධුනිකයෙක් හැටියට මරණානුස්සතිය වඩන කෙනෙක් ප්‍රිය වූ පුජ්‍යලයන්ගේ මරණය සිහිපත් නොකළ යුතුයි කියලා. ඊළඟට සාකච්ඡා කළා අප්‍රිය වූ අකමැති වූ පුජ්‍යලයන්ගේ මරණයත් සිහිපත් නොකළ යුතුයි කියලා. තුන්වෙනුවට සඳහන් කරා මේ සොහොන් පල්ලෙක් සුසානයට ගෙන එන මල කඳක් ආදාහනය කරන හැටි ආන් ඒ කාරණාව සොහොන් පල්ලෙක් වගේ සිහිපත් නොකළ යුතුයි කියලා මොකද එයාට ඒක දැනෙන්නේ නැති නිසා සංවේග දැනෙන්නේ මොකද නිතර නිතර ඒක ඒ වැඩේම කරලා කරලා එහි සංවේගයක් නැහැ හතර වෙනුව සිහිපත් කළා තමන්ගේ මරණය සිහිපත් කරන්නත් එපා එතකොට බය උපදිනවා කියලා එහෙමනම් ඉස්සරලාම අපි මරණ සතිය වඩන්නේ කොයි ආකාරයෙන්ද? කාගේ මරණය ගැන සිහිපත් කරමුද කියන කාරණාවෙන් තමයි අද ධර්ම දේශනාව අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිවැරදි ආකාරයට මරණය සිහි කරන්නේ මේ මූලික ක්‍රම හතරෙන්ම තොරව නමුත් සඳහන් කළා භාවනාව සම්පූර්ණ කරන පුද්ගලයා ඒ භාවනාව දියුණු වුණහම මේ ක්‍රම හතරම සිහිපත් කරන්න ඕන කියලා. ආධුනිකයෙක් හැටියට සිහිපත් කරන්න එපා කිව්වා. හොඳට භාවනාව දියුණු වුණහම මේ එපා කියපු කාරණා හතරත් අපි සම්පූර්ණ කරන්න ඕන කියලා. නමුත් පටන් ගන්න වෙලාවෙම රහතන් වහන්සේ නමකට අරමුණු වෙනවා වගේ මේ කාරණා හතර අපිට අරමුණු වෙන්නේ නැහැ. ඒ නිසායි මේක මුලින්ම ගන්න එපා කියලා කියන්නේ. සති සංවේග ඥාන විරහිත නිසා තාම අපි ගාව ඒ தത്വයට දියුණු වෙලා නැති හින්දා ඒ නිසා ඒ ඒ තැන මරුණ සත්වයන්ගේ මරණය දිහා බලලා දකින්න ලද పూర్ව සම්පත්තියෙන් සහිත සත්වයන්ගේ මරණය ආවර්ජනය කරලා සිහිය සංවේගය ඥානය යොදලා මරණය සිදු වෙයි කියන හිත ආන් ඒක හිතන එක තමයි ආරම්භක වෙලාවේ යොදා ගන්න කියලා කියන්නේ. තන තන මැරුණ සත්වයෝ පාරේ වාහනයකට හැප්පිලා මැරිලා. තව තැනක කවුදෝ මරලා දාලා. මේ වාගේ මේ තැන් තැන් වල මැරිලා ඉන්න අය. සත්තු වේවා මිනිස්සු වේවා ආන් එහෙම මරණ ඉස්සරලා දැකලා ඒ මරණයන් පිළිබඳව සිහිපත් කරන්න කිව්වා. ඒ පිළිබඳව සංවේගය ඥානය යොදලා සිහිය සංවේගය ඥානය යොදලා මරණය සිදු වෙයි කියලා හිතන එක තමයි ආරම්භයෙන්ම කරන්න කිව්වේ. අපේ මරණය සිදු වෙනවා. සත්වයා මැරෙනවා. ඒකයි සඳහන් කළේ මරණය සිදු වෙයි කියලා හිතලා ඉස්සෙල්ලම පටන් ගන්න කියලා. ඒ කියන්නේ මෙතන සඳහන් කළා ඉෂ්ට අනිෂ්ට මධ්‍යස්ත සහ තමන් මේ කොටස් හතරේදීම මරණය සිහි කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ ආධුනිකයාට මේ කියන්නේ. ඉෂ්ට, අනිෂ්ට, මධ්‍යස්ථ, තමන් කියන මේ අවස්ථා හතරේදීම මරණය සිහි කරන්න එපා කියනවා. නමුත් මේ තරම් මේ තරම් සම්පත්තීන් පරිහරණය කරපු සත්වයන් මැරුණ කියලා ආවර්ජනය කරන ක්‍රමයක් යොදා ගන්න කියලා කිව්වා. බොහෝ සම්පත් තිබ්බාය. අපි දන්න බොහෝ සම්පත් තිබුණාය. නමුත් අද මැරිලා. ආන් ඒ කාරණාව තමයි හිතන්න කිව්වේ. එතකොට මේ ඉෂ්ට අනිෂ්ට මධ්‍යස්ත සහ Taman කියන කාරණා හතරෙන්ම මිදෙලා. නමුත් අපි දන්නවා රටේ මෙහෙම කෙනෙක් හිටියා. පිට රටක මෙහෙම සම්පත් තියෙන කෙනෙක් හිටියා. මේ වාගේ කෝටිපතියෙක් හිටියා. මේ මේ විදිහට සම්පත් පරිහරණය කළා. නමුත් ඒ කෝව කළත් අද මැරිලා. ආන් ඒ කාරණාව මුලින් ගන්න කිව්වා. තන තන මැරුණාය. මග තොටේ දකින මලකුණු මේ වගේ දේවල් තමයි ඉස්සරලා ගන්න මේ විදිහට මරණ සතිය පවත්වනකොට යහපත් ආකාරයට හරියටම පැවැත්වුවා වෙනවා කියලා සඳහන් කරනවා. ඉස්සරලාම ඒ වාගේ අය අරමුණු කරගත්තාම යහපත්ව නිවැරදිව හරියටම අපි මරණ සතිය පැවැත්වුවා වෙනවා කියලා. මොකද අපි කලින් සාකච්ඡා කළා ඊටාම හිතවත් අය. ඒ අයගේ මරණය ගැන කල්පනා කෙරුවොත් අපිට දුක හිතෙනවා. එතන තියෙන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ භාවනාවක් නෙමෙයි කියලා අපි කියනවා. අමනාපායගේ මරණය සිහිපත් කළොත් ද්වේෂය උපදිනවා. ඒකත් භාවනාවක් නෙමෙයි. එතකොට සොහොන් පල්ලෙක් වගේ මේ නිතර නිතර ඒ ක්‍රියාවේ යෙදෙන ඉන්න කෙනෙකුට සංවේග උපදින්නේ නැහැ. තමන්ගේ මරණය ගැන කල්පනා කරනකොට බය ඇති වෙනවා. ආන් ඒ කාරණාවල් වලින් තොරව යම් කෙනෙක් මරණ සතිය සිහිපත් කරනවා නම් හරියටම ඒක කළා කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකයි කිව්වේ මේ මූලික කරුණු හතරෙන්ම බැහැරව මේ අරමුණ පිහිටවන්න කියලා. එහෙම මරණය සිහි කරන කෙනාට නීවරණ අඩු වෙනවා කියලා සඳහන් කළා. එතකොට තමයි නීවරණ අඩු වෙන්නේ. නැත්තම් අර කාරණා ටික පිළිබඳව ඉෂ්ඨ අනිෂ්ඨ මධ්‍යස්ථ සහ තමන් එහෙම වුණොත් නීවරණ උපදිනවා මෙහෙම වුණාම නීවරණ අඩු වෙනවා මරණය අරමුණු වෙලා සිහිය පිහිටවලා උපචාර මාත්‍රයකට කර්මස්ථානයේ දියුණු වෙනවා කියලා සඳහන් කරනවා මේ විදිහට මුලින්ම මරණ සතිය වඩන්න ගත්තාම එහෙමනම් පින්නතුනි අපි දැන් බලන්න ඕනේ මේ මරණය හරියටම සිහි කරන්නේ කොහොමද කියලා ඒක ආකාර 8කින් පැහැදිලි කරලා තියෙනවා මේ මරණය හරියටම සිහි කරන්න ඕනේ කොහොමද කියන කරුණ. ඒ ආකාර 8 සඳහන් කරනවා මුලින්ම වදක පච්චුපට්ඨානතෝ කියලා පැහැදිලි කරනවා. දෙවෙනි කාරණාව සම්පatti විපත්තිය. තුන්වෙනි කාරණාව තමයි උපසංහරණය. හතරවෙනි කාරණාව කාය බහුසාධාරණය. පස්වෙනි කාරණාව ආයු උබ්බරේ හයවෙනි කාරණාව අනිමිත්තය හත්වෙනි කාරණාව අද්ධාන පරිච්ඡේදය අටවෙනි කාරණාව කන පරිත්තය මේ කාරණා අටම අපිට හොඳට සාකච්ඡා කරලා අධ්‍යයනය කරගන්න ඕනේ නිවැරදිව මරණ සතිය සම්පූර්ණ කරන හැටි තේරුම් ගන්න. එහෙමනම් මේ කාරණා අටෙන් ඉස්සෙල්ලම වදක පච්චුපට්ඨානතෝ. මෙතන මේ වදක පච්චුපට්ඨානතෝ කියලා කියවේ වදකයා හැම වෙලාවෙම කඩුවක් අරගෙන Tamange පිටිපස්සෙන් ඉන්නවා කොයි වෙලාවෙ කඩුව පාත් කරයිද දන්නේ ඒ වගේ තමයි මරණය හැම වෙලාවෙම Tamange පිටිපස්සෙන් Taman ගාවම ඉන්නවා. ඒ කියන්නේ මේ ගත වෙන තප්පරයක් තප්පරයක් ගානේ මොකේද සූදානමින් ඉන්නේ මරණයට. එහෙනම් හැම වෙලාවෙම මරණයට ලෑස්ති වෙලා ඉන්න කියන එකයි මේ කියන්නේ. අන්න ඒ වදකේ එළඹිලා කියලා හිතන්න පුළුවන් නම් මෙසේ මරණය එළඹිලා තියෙනවා කියලා හැම වෙලාවෙම කල්පනා කරන්න කිව්වා. මේක තමයි පළවෙනි ක්‍රමය. ඊළඟට මොන හේතුවෙන්ද සහ જાතියා ආගතු ඉපදීම සමග පැමිණිහින් මිස මගදී මරණය ආව නෙමෙයි. ඇයි මෙහෙම හිතන්ඩ ඕනේ? වදකයා කඩුවක් අරගෙන පස්සෙන් ඉන්නවා වගේ හිතන්ඩ ඕනේ ඇයි? සහ ජාතියා ආගතෝ. ඉපදීමත් එක්කම තමයි මරණය ආවේ. මගදියාව නෙමෙයි. ඒ නිසා සඳහන් කළා උපන් චිත්තක්ෂණයේ ඉඳලම අපි ගාවට මරණය ඇවිල්ලා තියෙනවා. යම්සේ නයිහතු කැකුල මස්තකෙහි පස් ටිකක් දරාගෙන උඩට එනවා වගේ උදාහරණයක් සඳහන් කරනවා. මේ නයි හතු කැකුල පොළොව යටින් මතුවලා උඩට එනවා. හතු කැකුල මුදුනේ පස් ටිකක් තියෙනවා. පොළොව පලාගෙන එනකොට මුදුනට එකතු වෙන පස් ටික එහෙමම උඩට එනවා. එහෙනම් හතු කැකුල උඩට එනකොටම පස් ටිකත් අරන්මයි එන්නේ. එහෙමනම් අපි උපදිනකොටම මරණයත් අරන්ම තමයි ඉපදුනේ. මේ සත්වයෝ ජරාව මරණය අරගෙනම ඉපදෙනවා. පිළිතනේ ජරා මරණ දෙක උපතින්ම ලැබෙනවා. මෙතන ජරාව කියලා කිව්වේ වයසට යෑම. නැතු කුණු වෙලා ජරාවටපත් වෙනවා කියන කාරණාවක් නෙමෙයි. වයසට යනවා කියන කාරණාව. මේ ආකාරයෙන් ප්‍රතිසන්දි සිත ඒ කියේ මව් කුසේ මුලින්ම ඉපදුන සිත ප්‍රතිසන්දි සිතයි. ඉස්සරලාම මව් කුසට බැහැපු හිත. මෙතන සඳහන් කරනවා මේ ප්‍රතිසන්දි සිත උපදින්නේ හදයවත්තු රූපය කියන කලලේ තියෙන එක්තරා රූප කොටසක කියලා. කලලේ තියෙන හදයවත්තු රූපය කියන කොටසේ තමයි මේ ප්‍රතිසන්දි සිත උපදින්නේ. ඒ සිත ඉපදිලා පැවතිලා එවලෙම නැතුව යනවා කියලා සඳහන් කරනවා. සිතක් ඉපදුනා, ඒ සිත පැවතුනා, එතනම නැති වුණා. එතකොට ආපහු මෙතන ප්‍රශ්නයක් අහනවා ඒ කොහොමද හේතුව තප්පරයකට ඒ වගේ සිත් කෝටි ප්‍රකෝටි ගාණක් උපදිනවා එක තප්පරයක් ඇතුලේ සිත් කෝටි ප්‍රකෝටි ගාණක් ඉපදිලා පැවතිලා නැති වෙනවා එතකොට මේකේ වේගය අපිට දකින්න පුළුවන්ද මේ වේගය පින්නතිනේ දකින්න හොයන්න පුළුවන් කිසිම තාක්ෂණික යමක් අදත් ලෝකේ නැහැ ඒක අනාගතයට හොයන්න පුළුවන් වෙයි කියන කාරණාව කියන්නත් බෑ. ඒක දකින්න පුළුවන් ඊටාම දියුණු කරගත්ත හිතකටම විතරයි. අපි ඒක කොච්චර වේගවත්ද කියන කාරණාව උදාහරණ කීපයක් එක්ක සාකච්ඡා කරමු. එහෙමනම් පින්නතනේ මෙන්න මේ වාගේ උදාහරණයක් මේකට කියලා තියෙනවා ප්‍රතිසන්දි සිත උපදිනවත් සමගම කඳු මුදුනින් බිමට වැටෙන ගල් පතුරක් වගේ බිඳිලා යනවා. කන්දක් උඩ ඉඳලා බිමට වැටෙන ගල් පතුරක් ගල් වල වැදි වැදි බිඳිලා යනවා වගේ ඒක වැටෙන්න පටන් ගත්ත තැන ඉඳලා බිඳෙන්න පටන් ගන්නවා. එහෙනම් ප්‍රතිසන්දිසිතත් ඉපදිච්ච ගමම්ම පවතිනව නැති වෙනව කියන එක අපිට හිතන්න බැරි තරම් මහා පුදුම වේගයකින් සිද්ධ වෙනවා. මේ සිත උපදිද්දි තනියම උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. තනියම උපදින්නේ නැත්තම් හිත තව කවුරු එක්ක උපදිනවද? ආන් ඒ නිසා සඳහන් කළා උපදින්නේ චෛතසිකත් එක්කමයි කියලා. සිත උපදින්නේ චෛතසිකත් එක්කමයි. එතකොට චිත්ත චෛතසික මේ දෙකක්ද? හැබැවින්ම දෙකක්. චිත්ත හිතක් උපදිනවා දකින්න බෑනේ අපිට. ඒ තරම් වේගවත්. එතකොට මොනවටද චෛතසික කියලා කියන්නේ? සිතුවිලි. අපිට ඇති වෙනවා මෛත්‍රී සිතුවිල්ලක්. අනුකම්පා සිතුවිල්ල. එතකොට මේ අර සිතත් එක්ක ඉපදිච්ච සිතුවිලි. එහෙනම් මේ සිත උපදින්නේ සිතුවිලිත් එක්ක. ඒ නිසා චිත්ත චෛතසික කියලා කියනවා. සිතෙහි තියෙන ශක්තියින් ගණනාවක් ගැන පැහැදිලි කරනවා. හිත කියන්නේ ශක්තියක්. එය උපදින්නේ තවත් ශක්තියින් ගණනාවක් එක්කමයි. හිත කියලා කියන්නේ ඒක ශක්තියක්. හැබැයි ඒක උපදින්නේ තවත් ශක්තීන් ගණනාවක් එක්ක. එහෙමනම් වේදනාව, තණ්හාව, සංඥාව, සංකාර, චේතනා ආදි වශයෙන් මේ තියෙන්නේ චෛතසික. සිතත් එක්ක ඉපදිච්ච අනිත් ශක්තිය. මෙන්න මේ ශක්තියින් සිතත් සමගම ඉපදිලා බිඳිලා යනවා. සිතත් එක්ක ඉපදිච්ච ශක්තියින් සිතත් සමගම ඉපදිලා බිඳිලා යනවා. නමුත් පින්නතුනේ හැඟීම් කියන්නේ මෙන්න මේ චෛතසික වලටම තමයි කියලා සඳහන් කළා. වෛරය, මෛත්‍රිය වගේ දේවල් මේ සිතත් සමගම ඉපදෙනවා ආපහු සිතත් එක්කම බිඳිලා යනවා සිතත් සමගම ඇති වෙලා සිතත් සමගම නැති වෙනවා සිත උපදින තැනම ඉපදිලා සිත ගත්ත අරමුණම ගන්නවා ආන් ඒ නිසා ඒක වත්තුකයි ඒක ලම්භකයි කියලා සඳහන් කළා. ඒ කියන්නේ සිත උපදින්නේ මේ හෘද වස්තුවේ නම් චෛතසික උපදින්නේ එතනමයි. හිත උපදින්නේ හෘද වස්තුවේමයි. චෛතසික උපදින්නේ එතනමයි. සිත උපදින්නේ ඇහි නම් චෛතසික උපදින්නේ එතනමයි. බිඳෙන්නේ එතනමයි. නැවත සිත හෘද වස්තුවේ ඉපදෙනවා නම් චෛතසිකත් නැවත එතනම උපදිනවා. මෙතන සඳහන් කරනවා ප්‍රතිසන්දි සිත මේ ජීවිතයේ උපදින පළමු සිත ඉපදින ගමම්ම නැති වෙනවා. මේ ජීවිතයේ අපි උපද්දවපු පළවෙනිම සිත ඉපදුන ගමම්ම නැති වෙනවා. ඒ කිව්වේ ඒ පුද්ගලයා ඉපදුන ගමම්ම මැරුණ කියන එකයි. ඉපදුන ගමම්ම මැරෙනවා. පින්නතේ මෙන්න මේ විදිහට මේ ෂණික මරණය කියන්නේ ඉපදීමත් සමගමම පැමිණි එකක්. දැන් මේ වදක පච්චුපට්ඨානයත් එක්ක අපි කතා කරන්නේ ශනික මරණය. ඒක ඉපදුන ගමම්ම සිද්ධ වෙන දෙයක්. ඉපදීමත් සමගමම පැමිණිච්ච එකක් ශනික මරණය. හිත කියන එකට අපි තව නමක් කියනවා විඥානය. විඥානය කියන්නේ හිතම හිතම තමයි. මෙන්න මේ හිතත් එක්ක උපදිනවා වේදනා සංඥා සංකාර කියන චෛතසිකය. ඊළඟට සඳහන් කරනවා එහෙම චෛතසික 52ක් තියෙනවා කියලා. චෛතසික 52ක් තියෙනවා. එයින් වේදනාව කියන්නේ එක චෛතසිකයක්, සංඥාව කියන්නේ තවත් චෛතසිකයක්, ඉතුරු 50ම චේතනාවත් එක්කම සංඛාර කියලා කියනවා. ඉතුරු 50ම චේතනාවත් එක්ක තවත් චෛතසික කියලා සඳහන් කරනවා. එතකොට මේ ස්කන්ධ හතරම එක සැරේම ඉපදිලා එක සැරේම නැති වෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර. මේ ස්කන්ධ හතරම එක සැරේම ඉපදිලා එක සැරේම මැරිලා යනවා. එහෙම නැත්නම් නැති වෙලා යනවා. ඉපදුන අවස්ථාවේ ඒකෙන් පෙනෙන්නේ ඉපදුන ගමන්ම මරණය තියෙනවා කියන එක. සත්වේ ඉපදුන ගමන්ම සත්වයාගේ මරණය තියෙනවා. පින්නතුනි ඒක ක්ෂණික මරණය කියලා කියනවා. මේ ක්ෂණික මරණය හැම වෙලාවෙම සිදුවෙනවා. එහෙනම් ඒ ක්ෂණික මරණය හැම වෙලාවෙම සිදුවෙනවා නම් අපිට ඒක තේරෙන්නේ නැත්තේ ඇයි? ආන් ඒ කාරණාව පැහැදිලි කරන්න තව උදාහරණයක් තියෙනවා අපේ ජාතක පහේ. ඒ කාරණාවෙන් අපිට මේක හොඳට වැටහෙනවා. ඒක පැහැදිලි කරන ජාතක කතාව තමයි ජවන හංස කියන ජාතක කතාව. අපේ මහබෝසතාණන් වහන්සේ ජවනහංසයෙක් වෙලා ඉපදෙනවා. චිත්‍රකූට පර්වතයේ තමයි ජීවත් වෙන්නේ. ස්වර්ණ හංසයෝ 90000කට විතර නායකත්වය දෙනවා. එක දවසක් මේ හංස රජුරෝ තමන්ගේ හංස සේනාවත් එක්ක එක්තරා විලකට ගිහිල්ලා කෑම කාලා බොහොම සතුටින් බර්ණස් රාජ්‍යයට ඉහළින් පියාඹල යනවා. බර්ණස් රජුරෝ දැක්ක මේ විශාල හංස රෑනේ. හරියට නිකන් අහස තනිකරම රන්වන් වියනකින් වහලා වගේ. බරණැස් රජුරවන්ට හිතුණා මිනිස්සුන්ගේ රජුරුව මම වගේ මේ හංසයන්ටත් රජෙක් ඇති කියලා. තමන්ගේ රාජපුරුෂයන්ටත් මැති ඇමතිවරුන්ටත් ඒ කාරණාව දැනෙනවා. මේ තරම් උතුම් හංස රැණක්. ඒ හංස රජුරවන්ට අපි උපහාර දක්වමු. ඉක්මනට රජුරුව සුවඳ මල් ආදිය ගෙනල්ලා රාජාංගනේ කොට ගැහුවා. පංච තූර්ය වාදනය කරන්න පටන් ගත්තා. හංස රජුරු උඩින් යනවා. හංස රජුරුව දැක්කා. රජුරුව මේ කරන වැඩේ හංස රජුරුව හංස රජුරුවන්ගේ ඇමතිවරුන්ගෙන් ඇහුවා මොකද රජුරුව කරන්නේ කියලා. ස්වාමීනි ඔබ වහන්සේට උපහාර දක්වනවා. ඒක මතක තියාගෙන ගියා. පස්සේ දවසක රජුරවන්ට උපහාර දක්වන්න කල්පනා කළා. චිත්‍රකූට පර්වතෙන් ඉගිල්ලිලා ඇවිල්ලා එක්තරා විලකින් තමන්ගේ පියාපත් තෙමාගෙන ජලය අරගෙන ඇවිල්ලා බරණැස් රජ්ජුරුවෝ විවේකීව උයනේ ඉන්න වෙලාවේ රජ්ජුරුවන්ගේ පිරිස බලාගෙන ඉන්නකොටම අර අරගෙන ආපු ජලයෙන් රජ්ජුරුවෝ නෑවුවා. නාවලා තමන් අරගෙන ආපු සුවඳ සුණු ආදිය රජ්ජුරුවන්ගේ ගත දැක්තුවා. දවටලා රජ්ජුරුවන්ට උපහාර දැක්වුවා. රජ්ජුරුවන්ට උපහාර දක්වලා යන්න ගියා. මේ හංස රජ්ජුරුවන්ට හිටියා මල්ලිලා දෙන්නේ. මේ මල්ලිලා දෙන්නා එක දවසක් හංස රජ්ජුරුවන්ගෙන් අහනවා අපි සූර්යයා එක්ක තරගෙට දුවන්නේද කියලා. ඒ වෙලාවේ කිව්වා එපා. ඒක කරන්න බෑ. එහෙම වුණොත් අකාලේ මැරෙන්න වෙනවා කියලා. සූර්යයා එක්ක දුවන්න බෑ. සූර්යයා ඒ තරම් වේගෙන් ගමන් කරනවා. නමුත් ඉතින් තරුණ වයසට එන මේ දෙන්නා කියන දේ ඇහුවේ නෑ. එහෙනම් හංස රජුලන්ට හොරෙන් සූර්යයත් එක්ක දුවන්න ගියා. හංස රජුල නැගිටලා බලහම දෙන්නම නෑ. මේ දෙන්න ඊල්ලා ගිහිල්ලා ඉර පායනකම් බලාගෙන ඉන්නවා. යුගන්ධර පර්වතේ මුදුනට වෙලා. හංස රජුරෝ ගියා. රජුරෝ ගිහිල්ලා දැන් පර්වතයට වෙලා ඉන්නවා. ඉර නැගෙන්න පටන් ගත්තා. සහෝදරයෝ දෙන්නම සූර්යයත් එක්ක තරඟිට ගිල්ලෙන්න පටන් ගත්තා. හංස රජුරුත් හිමීට හිමීට පිටිපස්සෙන් යනවා. මේ වෙලාවේ මධ්‍යාහනය ඉක්මවන්න කලින් බාල සහෝදරයට හුඟක් අමාරු වුණා. දැන් පියාපත් දෙකෙන් තටු මුලින් ගින්දර මතු වෙනවා වගේ තේරෙනවා. ඒක දිගටම ඉගිල්ලෙනවනේ. මොකද සූර්යයා හරි වේගෙන් ගමන් කරනවා. සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ වර්තමානයේ තත්පරයට සැතපුම් 220ක් වේගෙන් සූර්යයාගේ ගමන කියලා. ඉතින් ඒ වේගෙන් මේ හසපෙටියත් ඉගිල්ලෙනවා. ඉතින් එක දිගටම ඉගිල්ලෙන්න බෑ පැය ගාණක් ඉගිල්ලුණා. ඒ වෙලාවේ කෑ ගහලා කතා කරලා කිව්වානේ සහෝදරයා මම රැකගන්න මම රැකගන්න කියලා. හංසපැටිය තටු අස්සේ හංගගෙන ගෙනහිල්ලා චිත්‍රකූට පර්වතයේ හංසයෝ මැද්දෙන් තියලා ආයෙත් එනකොට මධ්‍යාහනීයට ළඟයි අනිත් සහෝදරයටත් අමාරුයි. එයත් ගෙනිහිල්ලා තිබ්බා. අන්න එදා හංස රජුරෝ කල්පනා කළා තමන්ගේ වේගය බලන්න ඕනේ කියලා. දැන් සූර්යයා මධ්‍යාහණයට එනකන් ඇවිල්ලා. හංස රජුරෝ ආපහු යනවා සූර්යයා නැගිච්ච තැනට. එතෙන්ට ගිහිල්ලා හංස රජුරෝ ඉගිල්ලෙන්න පටන් ගත්තා හිරු අලුතෙන් පටන් ගත්තා වගේ. දැන් සූර්යයා මධ්‍යාහණේ ඉන්නේ. වේගෙන් ඇවිල්ලා සූර්යයා පහු කරලා යනවා. නැවත වතාවක් යුගන්ධර පර්වතයට ගාවට ගියා ආයෙත් සූර්යයා පහු කරලා ගියා. ආයෙත් යුගන්ධර පර්වතයේ ගාවට යනවා ආයෙත් සූර්යයා පහු කරලා යනවා හංස රජුරෝ ඒ තරම් වේගවත් ඊට පස්සේ කල්පනා කළා මේ වේගයෙන් මං ගන්න ප්‍රයෝජනේ මොකද්ද කියලා හංස රජුරවන්ට කල්පනා වෙනවා මගේ මිත්‍රයා බය කරලා බණක් කියන්න ඕනේ කියලා කවුද මිත්‍රයා බරණැස් රජු දොළොස් යොදුනක් තරම් පමණ විශාල රාජ්‍යයක් වෙන බරණැස් රාජ්‍යය මේ රාජ්‍ය පුරාම මේ හංසයා හරහට ගිල්ලෙනවා බලපු බලපු තැන සම්පූර්ණ සූර්යාගේ එළිය වහලා රත්තරන් වියනක් ඇතුළු වගේ. හිඩැසක් පේන්නේ නැහැ. තරම් හංසයා වේගෙන් එහාට යනවා මෙහාට යනවා. බරණැස් රාජ්‍යයට හිරු එළිය වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ ආලෝකයටත් වඩා හංස රජු වේගවත්. බරණැස් රාජ්‍ය කළුවර කරලා ඇවිල්ලා රජුරුවන්ගේ මාලිගාවේ සීමදුරු කවුළු වැව්වා. වැව්වට පස්සේ රජුරුවන්ට හරි සතුටුයි. රජුරුව බොහෝම උපස්ථාන කළා. බොහොම සත්කාර සංග්‍රහ කළා. පියාපත්වල තෙල් ගැල්ලුවා. එහෙම කරලා කරුණු අහපුවම යාළුවට සඳහන් කළා සූර්යයත් එක්ක තරගෙට ගමන් කළා කියලා. බර්ණස් රජුරු සඳහන් කළා අනේ ඒ වේගය මට පෙන්වන්න බැරිද කියලා. මහරජා ඒක ඔබට කොහොම පෙන්වන්නද? පේන්නේ නැහැ පෙන්වුවාට. ඒ වුණාට රජුරුවන්ගෙන් බේරෙන්න බෑ. මට ඒක මොන ක්‍රමයකින් හරි උදාහරණයකින් හරි පෙන්වන්න ඕනේ කියලා. උපමාවකින් හරි පෙන්වන්න ඕනේ. රජුරවන්ට ඒ වෙලාවේ කිව්වා මහරජය එහෙනම් අතිශයින්ම දක්ෂ දුනුවායෝ හතර දෙනෙක් කැඳවන්න කියලා. ඉස්සර මේ දුනුවායන්ට සහතික තිබුණා. අපි කියමුකෝ උපාධි තිබුණා කියලා. මොනවද දුනුවායන්ට තිබිච්ච උපාධි? දුනුවායන්ට සඳහන් කෙරුවා ඉතාම දක්ෂ දුනුවායන්ට. සමහර අය විශේෂයෙන් සඳහන් කළා යුද්ධ කරන වෙලාවට ඉතා දක්ෂ විදිහට කටයුතු කරන අනික් අයට ඉක්මවන්න බැරි අය අක්කන වේදී, සර වේදී, ශබ්ද වේදී, වාද වේදී. මේ තමයි දුනුවායන්ට හම්බ වෙන උපාධි හතර. ආන් ඒ જાතියේ දුනුවායෝ හතර දෙනෙක් කැඳෙව්වා. රජ මිදුලේ ගල් ටැඹක් හිටෙව්වා. දුනුවායෝ හතර දෙනා ගල් කණුවේ හතර පැත්තේ ඉන්නවා. හංස රජුරෝ ගල් කණුවේ වහලා ඉන්නවා. රජුරෝ පේන්නේ නැති හින්දා රජුරුවන්ගේ බෙල්ලේ ගෙජ්ජිය පෙඳගත්තා. හංස රජුරු. ඒ ගෙජ්ජියේ හඬෙන් හංසයා යනවා හොයාගන්න ඕනේ. අති සියුම් නූලකුත් බැන්දා. දුනුආයෝ හතර දෙනාට කිව්වා එකපාර ඊතල හතර මුදා හරින්න මං ඒ ඊතල හතරම ගේනවා කියලා. බිම වැටෙන්න දෙන්නේ නැතුව ගේනවා. විශාල පිරිසක් බලාගෙන දුනුආයෝ හතර දෙනා දුනුදිය මුදා හැරලා තමන්ගේ උපරිම දක්ෂතාවය පාවිච්චි කරලා ඊතල හතරක් මුදා හැරියා. ඊතල හතරම අරගෙන දුනුආයන්ගේ පය පාමුල තියලා හංස රජු ගල් කණුව උඩ ඉන්නවා. හරියට නිකන් ගල් කණුවෙන් කොහෙවත් ගියේ නෑ වාට. අරගොල්ලෝ දුනුදිය මුදා හැරලා දුන්න පහලට දානකොට ඊතල හතර හතර දෙනාගෙන් කකුල් මේ හංසයා මොන වේගෙන් ඉගිල්ලෙන්නේ නැද්ද? රජුරවන්ට පුදුමයි. රජුරවන්ට සඳහන් කරනවා මහරජතුමනි මේක මගේ උත්කෘෂ්ඨ වේගය නෙමෙයි. මේක මගේ මධ්‍යම වේගයක් නෙමෙයි. මේක මගේ ඊටාම බාලම පහළම හෙමින් ගමන. උත්කෘෂ්ඨ වේගයවත් මධ්‍යම වේගයවත් නෙමෙයි මේක. එහෙම කියහම රජුරු වහනවා මගේ යාළුවේ උඹේ වේගයට වඩා තව වේගෙන් ගමන් කරන්න පුළුවන් දේවල් මේ ලෝකෙ තියෙන්න පුළුවන්ද කියලා. අපොයි මහරජා මගේ වේගය මොකද්ද? මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා සිය දහස් ගණන් වේගෙන් ගමන් කරන දෙයක් මේ ලෝකෙ තියෙනවා. රජුරන්ට හිතාගන්න බැරුව ගියා. මොකද්ද කියලා ඇහුවා. මහරජා මරණය සත්වයා ළඟට ඊට වඩා වේගින් එනවා. මේක අහපු ගමන් රජුරෝ සිහිසුන් නැතුව වැටුණා. රජුරුවන්ගේ පිරිස රජුරුවන්ගේ මුහුණට ඇල්දිය ඉහලා රජුරුවන්ට ආපහු සිහිය ඇති කළා. රජුරුව අහනවා යාළුවේ හංස රජුරුවනි ඒ තරම් වේගෙන් අපි හොයාගෙන මරණය එනවනම් මොනවද අපි කරන්න ඕනේ? මහරජතුමනි වහ වහ තිසරණ සහිත පන්සිල් මත පිහිටලා මෙතෙක් කරගන්න බැරි වෙච්ච පින්කමක් තියෙනවා නම් වහ වහ ඒ කුසල් සම්පූර්ණ කරගන්න. එදාට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ විදිහට අවවාද කරාම මරණය පිළිබඳව සිහිය වඩන්න කිව්වා. හැම වෙලාවෙම මරණය සිහිපත් කරන්න. හැම වෙලාවෙම මරණ සතිය වඩන්න. රජුටන්ට සඳහන් කළා ආයු සංස්කාරයන් ක්ෂණයක් ක්ෂණයක් පාසා විදි විදි වියකිලා යන නිසා නිරුද්ධ වෙමින් සත්‍යයා වේගෙන් ෂණික මරණයටපත් වෙන නිසා කුසල් මතම ජීවත් වෙන්න හැම වෙලාවෙම මැරෙනවා කියන සිහියෙන් ඉන්න. ඒ කියන්නේ මරණ සතියෙන් මරණ සතියෙන් ජීවත් වෙන්න කියලා කිව්වේ. එතකොට දැන් මේ කාරණා වලින් පේනවා මරණ සතිය කොච්චර වටිනවද කියලා. මේ කරුණ මෙහෙම දක්වහම රජුරු කියනවා හංස රජුරුවනි මේ තරම් උතුම් වූ අවවාද මට ලබලා දීලා මට ಗುಣධර්ම වඩන්න කියලා මග කියලා දුන්න ඔබ මේ මාලිගාවේ තියෙන බොහෝ සැප විඳ විඳ මෙහෙම ඉන්නවනම් මං හරි කැමතියි කියලා. ಗುಣ ඇසීම නිසා කෙනෙක් කෙනෙකුට ප්‍රිය වෙද්ද දැකීම නිසා කෙනෙකුගේ ඇලීම පහව යයි. රුව දැකද ಗುಣ අසාද ඇතමෙක් ප්‍රිය වෙති. කිම මට දැකීමෙන් ප්‍රිය බවක් වන්නේහිද? මේ හංසයා ಗುಣ ඇසීමෙන් ඔබ මට ප්‍රිය වූෙහිය. වෙත පැමිණ දැකීම නිසා වැඩිමනක් ප්‍රිය විය. මෙසේ ප්‍රිය වූ දැකීම් ඇත්තේ මා සමීපයේහිම වාසය කරමු. කාලය හංස රජුරුවනි මං ඔබේ ಗುಣ ඇහුවා. ಗುಣ අහලා මං සතුටු වුණා. හංස රජුරුවනි අද ඔබ මට දකින්න ලැබිච්ච නිසා මං තව ගොඩක් සතුටු වෙනවා. ආන් ඒ හින්දා අදින් පස්සේ මං ගාවම ඉන්න කියලා කිව්වා. හංස රජුරු කියනවා නිතර සත්කාර ලබන ලද්දී පුදන ලද්දී තොපගේ මන්දිරයෙහි වාසය කරන්නෙමු. එක් දිනකදී දෝෂයට පත් වූයේ මත් වූයේ මාගේ ආහාරය සඳහා හංස රාජයා පිසණ්ඩයයි ඔබ කියයි. මම මෙහි ඉන්නම්. කමක් නැහැ. හැබැයි දවසක ඔබ දෝෂයටපත් වෙලා ඔබ මත් වෙලා ඔබ රාජපුරුෂයන්ට කියයි මගේ කෑම වේලට හංස රජුරෝ යන්න කියලා. එහෙම වුණොත් මම මොකද කරන්නේ? රජුරෝ කියනවා යමක් මට ඔබට වඩා ප්‍රිය වෙයිද? ආහාර පානයන්ට නින්දා වේවා. යම් ආහාරයක් යම් පානයක් ඔබට වඩා මට ප්‍රියයිද? ඒ සියලුම ආහාර පාන වලට නින්දා වේවා. යම්තාක් ඔබ මගේ නිවසේහි වාසය කරන්නෙහිද? ඒ තාක් මම මත්පැන් බොන්නේ නැහැ. මත්පැන් බීවත් නෙහිම වෙන්නේ. මම මත්පැන් බොන්නේ නැහැ. අනතුරුව බෝධිසත්වෝ තවත් ગાථා පෙළක්ම කියනවා. ඉතින් අපි ඒ තරම් මේ කාරණාව සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් බෝධිසත්වය සඳහන් කරනවා රජතුමනි හිවලුන්ගේද කුරුල්ලන්ගේද බස හඳුනගන්න පුළුවන්. ඒ වුණාට මිනිස්සුන්ගේ බස කවදාවත් තේරුම් ගන්න බෑ. යම් පුරුෂයෙක් නෑදෑයෙකු මිත්‍රයෙකු යහළුවෙකු කොට සිතයිද ඔහු පළමුව යහපත් සිත් ඇත්තෙකු වී සිට පස්සේ හතුරෙක් බවට පත් වෙනවා. යමෙකු පිළිබඳව සිත බැසගනීද හෙතෙම දුරවසන්නේ නමුදු එකට වාසය කරන්නෙකු වේ යම් කෙනෙකු වෙතින් සිත පහවයේද ඔහු සමීපයේහි සිටිනේද ඈත වාසය කරන්නෙකු වේ මේ ආදි වශයෙන් හංස රජුරු කරුණු කාරණා රැස රජුරවන්ට පැහැදිලි කරලා දෙනවා නමුත් අපිට අවශ්‍ය වුණේ මේ ෂණික මරණය කියන එක අපි ගාවට කොයිතරම් වේගෙන් එනවද කියන කාරණාව සාකච්ඡා කරන්න දනුද්දරයන්ගේ ඊතල බෙදලා ඉවර වෙනකොට ඒගොල්ලන්ගේ පය පාමුල තියෙනවා. හංසයා කියනවා මේක මගේ උත්කෘෂ්ඨ වේගයක් නෙමෙයි මධ්‍යම වේගයක් නෙමෙයි. ඊටාම හිමින් ගිහිල්ලා ගෙනාවේ. හැබැයි උත්කෘෂ්ඨ වේගයට වඩා සිය දහස් ගුණයකින් වේගවත් මරණය සත්වයා ගාවට මරණය වෙනවා. මේක තමයි මේ ජවන හංස ජාතකයෙන් පැහැදිලි කරන්නේ. මෙන්න මේ මරණයට කියන්නේ ෂණික මරණය. ඒ තරම් වේගෙන් මෙරි මෙරි මෙරි මෙරි අපි උපදිනවා. අන්න ඒක හින්දා තමයි ඔය වාඩි වෙච්ච කෙනාම ඔතන ඉන්නවා වගේ පේන්නේ. මේ වේගය අපිට පේන්නේ නැහැ වේගෙන් මෙරි මෙරි මෙරි මෙරි සත්‍යය උපදිනවා. මේ ෂණික මරණයේ වේගය මෙහෙම අහනවා මිසක් අපිට තේරෙන්නේ තේරෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෙතන සිහි කරන්න කියලා කියන්නේ ජාතස්ස පන අවස්සං මරණතෝ ඉපදුනොත් අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ. ඒක සිහි කරන්න කියලා කිව්වා. ඒ බව නිතර නිතර සිහි කරන්න කිව්වා. තමා පිටිපස්සෙන් නිතරම වදකෙක් ඉන්නවා. කොයි මොහොතේ ගෙල සිඳලායිද දන්නේ නැහැ. මේ තමයි උපතත් සමගම පැමිණිලා සිටින මරණය. ඒකට කියන්නේ ෂණික මරණය කියලා. ආන් ඒ නිසා මේ පුද්ගලයන් සත්වයන් ඉපදුනදා පටන් මරණය හොයාගෙනම යනවා. ඉපදෙන දවසේ ඉඳලා මරණය හොයාගෙනම යනවා. කොයි වගේද? සූර්යා මතුවන තැන පටන් බහින පැත්තටමයි යන්නේ. උදේ පාන්දර සූර්යා මතුවෙනවා දකිනවා. ඒ මතුවෙච්ච තැන ඉඳලා සූර්යා අපිට පේන්නේ ටික ටික ටික ටික ඉහළට එනවා කියලා. ඉහළට තමයි එන්නේ. නමුත් මේ මතුවන තැනින් ඉඳලා මේ කොහාටද යන්නේ? බහින පැත්තට. ඒකයි මෙතන කියන්නේ මතුවන තැන පටන්ම යන්නේ බහින පැත්තට. එක මොහොතක්වත් නැවතිලා ගමන් කරන බවක් පේනවද? එක මොහොතක්වත් නැවතිලා නැවතිලා නැහැ. මතුනේ යම් මොහොතේද එහෙමම ගමන් කරනවා බහින පැත්ත දක්වා. චුට්ටක්වත් නතර වෙලා ඉන්නේ නතර වෙලා ඉන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා අන්න ඒ වගේම තමයි මේ ළමයෙක් ඉපදෙනවා. දැන් අපිට පේන්නේ ටික ටික ටික ටික ලොකු වෙනවා කියලා. සූර්යයා මතුවෙච්ච තැන ඉඳලා ටික ටික ටික ටික ඉහළට ඇවිල්ලා මේ යන්නේ බහින පැත්තට. ළමයා අපිට පේන්නේ ටික ටික ලොකු වෙනවා කියලා. ළමයා කොහෙද යන්නේ? ජීවිතයගේ අවසානය හොයාගෙන මේ යන්නේ. එයා බොහොම අමාරුවෙන් කකුලක් උස්සලා කකුලක් තියලා බොහොම අමාරුවෙන් ඊළඟ කකුල තියලා වැටෙයි කියලා හරි පරිස්සමට පුංචි කාලේ අපි දිහාට එනවා. නමුත් මේ අමාරුවෙන් කකුල උස්ස උස්ස තිය තිය මේ කොයි පැත්තටද යන්නේ? අපිට ඉදෙන්නේ අපි ගාවට එනවා. නමුත් එයා මේ යන්නේ මරණය පැත්තට. එයා අර අමාරුවෙන් තියපු කකුල ආයේ කවදාවත් තියනවද? කවදාවත් තියන්නේ මේ යන්නේ මරණය පැත්තට. ඊළඟට මෙන්නතනේ යම්සේ පර්වත මුදුනින් ගලන දිය ඇල්ල මේ මගදී හම්බ වෙන තනකොළ පඬරලා ආදිය ගසාගෙන යනවා. දිය ඇල්ල කිසිම මොහතක කන්ද මුදුනේ ඉඳලා ගලාගෙන එනකොට මග නතර වෙලා ඉඳලා ආය ගලනවද? පටන් ගත්තේ යම් තැනකින්ද කන්ද පල්ලෙහාට කඩන්නේ හැල්ලා. හම්බ වෙන මේ පරඬලා, තනකොළපත්, කෝටු කෑලි හැම එකක්ම ඒත් එක්කම ගසාගෙන යනවා. ආන් එහෙනම් මොහොතකුදු නවතින්නේ නෑ වගේ මොහොතකුදු අපේ ජීවිතෙත් නතර වෙලා නෑ. කොහාටද යන්නේ? මරණය පැත්තට. නතර වෙලා නෑ. උදේ ගෙදරින් ආපු අපි අද හවස් වෙනකම්ම නාවින්න රජමහ විහාරේ නතර වෙලා ඉන්නේ. ඒ වුණාට මේ නතර වෙලාද නෑ අපි මරණය පැත්තට යනවා. මෙතන ඉඳගෙන ඉන්නවා වාගේ තමයි. ඒ වුණාට අපි මරණය දිහාට යනවා. ඒ යන ගමන නවතින්නේ එහෙනම් මොහොතක්වත් නතර වෙන්නේ නතර වෙන්නේ මෙතන සඳහන් කරනවා ගවයේ යම් පුද්ගලයෙක් කඹයක් දාගෙන කලබල කරන්නේ නැතුව බොහොම ශාන්ත ස්වභාවයෙන් අරගෙන යනවා කොහාටද වදකාගාරේ ගාවට ගවයා දන්නේ ගෙනියන්නේ කොහෙද කියලා. කඹයක් දාගෙන තියෙන හරකක් බොහොම ශාන්තව ගමන යනවා. උස්සලා තියෙන අඩියක් අඩියක් ගානේ කොහාටද ලඟ වෙන්නේ? වදකාගාරයට. එහෙනම් ඔබත් මමත් මේ ජීවිතේ තියෙන පියවරක් පියවරක් ගානේ කොහාටද ලඟ වෙන්නේ? මරණය ගාවට. ආයි කොහෙවත් නතර වෙලා ඉඳලා යන ගමනක් එතන නැහැ. ආන් ඒ නිසා මෙතන සඳහන් කළා අපි මේ මහ පොළොව මත තියෙන තියෙන පියවරක් පියවරක් ගානේ යන්නේ මරණයට කියලා. යානාවක නැගලා වාහනයක නැගලා ගියත් මොහොතක් ගානේ යන්නේ මරණය ළඟටමයි. පයින් යන්නේ වාහනයක යන්නේ. යන්නේ වෙන ගමන. ඊළඟට අපි වෙනත් යානාවක නැගලා හුඟක් ඈත යනවා. යන්නේ වෙන රටකට. යානාව වෙන රටකට යන බව ඇත්ත. හැබැයි අපි ඒ යානාවෙත් ඒ රටෙත් අපි යන්නේ මේ ලෝකේ කොහෙ ගියත් අපි යන්නේ මරණයට. ආන් ඒ නිසා පින්වතුනි එහෙම හිතලා බය වෙන්න කියලා නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. එහෙනම් මෙතන සඳහන් කරන්නේ මරණානුපස්සනාවේදී සංවේග උපදවන්න කියලායි. බය වෙන්න එපා. බය වුණාට වැඩක් නැහැ. ආන් ඒකින්ද සංවේග උපදවන්න කියනවා. කොහොමද දැන් මේ වෙලාවේ මරණය මට ලැබුණොත් මම ඒ මරණයට සෝදානන්ද කියලා හිතන්න කියනවා. ඒකයි මේ සංවේග උපදවනවා කියන්නේ. ඕනෑම වෙලාවක දැන් මැරෙන්න පුළුවන්නේ. දැන් මේ වෙලාවේ මම මැරුණොත් මම ඒකට සූදානම් වෙන්නේ කියන කාරණාව හිතන්න කියනවා. තාමත් මට බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න බැරි වුණාද? ඒ බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න බැරි වුණාද කියලා මෙතන කියන්නේ. තාමත් පාපයේහිම ගැලෙනවද? දවස පුරාම කරන දේවල් කොයිතරම් තමන්ගේ ජීවිතේට ඒ දේවල් වලින් අකුසල් එකතු කරගත්තද? බුදුරජාණන් වහන්සේට අකීකරු නිසා තමයි මේ අකුසල් රැස් කරන්නේ. බුදුරජාණන් වහන්සේට කී කරුණා නම් අපි අකුසල් රැස් කරන්නේ නැහැ කවදාවත්. එහෙනම් හිතන්න කිව්වා තාමත් මම බුදුරජාණන් වහන්සේට අකීකරුද කියලා. ආන් ඒ නිසා රැස් කරන්නේ අකුසල් නම් ඒ අකුසල් එක්කම අපි මරණයටත් යනවා නම් මැරිලා කොහේ යයිද කියලා කල්පනා කරන්න කිව්වා. මේක හරියටම යම් කෙනෙකුට සිහිපත් වෙනවා නම් මනාව යම් කෙනෙක් ওই කාරණාව හිතනවා නම් කුසල් දහම් රැස් කිරීම අඩු කරන්නේ නැතුව ප්‍රමාදය හෙවත් අකුසලය කම්මැලි වීම නැති කිරීම සඳහාම ආන්ගේ මරණය පිළිබඳව තියෙන සිහිය මරණ සතිය හේතු කරගන්නවා. අකුසල් උපදින එක නවත්තන්න මරණ සතිය හේතු කරගන්නවා. එහෙනම් මේ මරණානුස්සතිය මොකටද? සඳහන් කළා මරණානුස්සතිය තියෙන කෙනා තම කෙලෙස් නැති වෙනතුරුම උත්සාහ ගන්නවා කුසල් වඩන්න. එහෙමනම් කම්මැලි වූ සත්වයා වහවහ කුසලයට යොමු කරන්ද මරණානුස්සතිය හරි වටිනවා. එහෙම සතියක් නැති කෙනා, ඒ කියන්නේ සිහියක් නැති කෙනා, මරණය පිළිබඳව සිහියක් නැති කෙනා අර වැඩ මේ වැඩ කිය කියා තමන්ගේ කාලේ නිකම්ම කාලා දානවා. අර වැඩේ හින්දා පින් කරන්න බෑ. අහවත් තැනට යන්න තියෙන හින්දා සිල් ගන්න බෑ. අහවල් කාරණාව හින්දා බණ අහන්න දෙන්න බෑ. අහවල් කාරණාව නිසා බුදුන් වඳින්න බෑ. මේ මේ විදිහට කල්දදා කල්දදා අකුසල්ම රැස් කරනවා මිස කුසල් රැස් කරන්නේ මොන සිහිය නැති නිසාද? මරණය පිළිබඳව සිහිය නැති නිසා. කෙලෙස් වලින් වෙලිලා වෙලිලා ලෞකික කටයුතු වෙනුවෙන්ම කාලය යොදමින් ප්‍රමාදයට පත්වමින් සිටින මේ පුද්ගලයා මරණය කවදාවත් ඔහු අත්හරින්නෙත් නැහැ. මෙයා ප්‍රමාද වෙලා ඉන්නේ දැන් මාර්ගන බෑ කියලා මරණය ඔහු ගාවින් අයින් වෙනවද? එයා ප්‍රමාදද නැද්ද කියන කාරණාව මරණයට හේතුවක් හේතුවක් නෙමෙයි. මරණය ඒ පුද්ගලයා ළඟටත් එනවා. අන්න ඒ නිසා පින්නතුනි මරණය ලං වුණාම කවදාවත් පින් කරන්න වෙන්නේ පින් කරන්න වෙන්නේ නැහැ. එක්කෝ හිටි ගමම්ම එනවා. එහෙම නැත්නම් ලෙඩ වෙලා කාලයක් දුක් විඳලා දුක් විඳලා මැරිලා යනවා. ඒ කාලෙට පින් කරන්න වෙන්නේ පින් කරන්න වෙන්නේ නැහැ කියන එකයි සඳහන් කළේ. අන්න ඒ නිසාම සඳහන් කරලා තියෙනවා යමේක රත්ත්‍ින් පටමං ගබ්බේ වසති මානවෝ යම් රාත්‍රියක මානවයා ගර්භාෂයේ වාසයට එළඹෙනවද? ඇයි එහෙම සඳහන් කළේ? මේ සඳහන් කරනවා බොහෝ දිනෙක උපදින්නේ රාත්‍රී කාලය නිසා මේව සඳහන් කළා කියලා. පිළිසිඳ ගන්න හොඟ කෙනෙක් රාත්‍රී කාලයේම උපදින නිසා මේව සඳහන් කරනවා කියලා සඳහන් කරනවා. අබ්බුට්ඨිතෝවසෝ යාති සගච්ඡ න නිවත්තති. මරණය එක්කමයි යන්නේ. ඒ යෑම නවතින්නේ නැහැ කියලා සඳහන් කරනවා. මරණයත් එක්කමයි යන්නේ. ඒ යෑම නවතින්නේ නැහැ. මෙතන අබ්බුට්ඨිත කියලා කියන්නේ මේ ඉපදීමත් එක්කම මරණයත් එන නිසා. අපි එක්කම පටන් ගන්නවා. හට ගන්නවත් එක්කම මරණයත් හටගෙනයි තියෙන්නේ. මොහොතින් මොහොත මොහොතින් මොහොත මම ඉදිරියට යනවාද මරණයත් ඒත් එක්කම ඒත් එක්කම මං එක්කම එනවා එහෙනම් අබ්බුට්ඨිත කියලා කියවේ ඒකයි කියලා සඳහන් කරනවා අතවැසියෙක් පස්සෙන් එනවා වගේ මරණයත් එනවා කොයි වෙලාවේ කොයි වෙලාවේ මරා ගනීද කියලා දන්නේ ස්වාමියෙක් පස්සෙන් අතවැසියා එනවා වගේ මරණයත් හැම වෙලාවෙම පස්සෙන් එනවා කොතනදී මාව දැහැ ගන්නවද කියන කාරණාව විතරක් අපි දන්නේ නැහැ. ආන් ඒ නිසා එවං ගච්ඡතු චස්ස ගින්හාවි තත්තානං උන්නදීනං කයෝවිය ග්‍රීෂ්ම කාලය නිසා කුඩා නදීන්ගේ වියලීම ෂයවීම වගේ ගංගාවන් එක දිගටම ගලනවා නමුත් වියලි කාලය ආවහම ටික ටික ටික ටික අඩු වෙලා හිඳිලා යනවා ආන් ඒ වගේ ආපෝ ශක්තියෙන් ගහේ ඇලිලා තිබුණ ගෙඩි බිමට වැටෙනවා වගේ ආපෝ ශක්තියෙන් ගහේ ඇලිලා තිබුණ ගෙඩි කියලා කියන්නේ. රාත්‍රියට ආපෝ ශක්තිය වැඩි කියලා සඳහන් කරනවා. ඒ නිසා ගස්වල තියෙන ගෙඩි විශේෂයෙන් ගහේ ඇලිලා තියෙනවා. අපි හුඟක් වෙලාවට ගෙඩි ඇහිලන්න යන ගස්වලට යන්නේ පාන්දර. තල් අහුලන්න යනවා, පොල් අහුලන්න යනවා, දිවුල් අහුලන්න යනවා, අඹ අහුලන්න යනවා. කොයි වෙලාවටද යන්නේ? පාන්දරට. රාත්‍රියේ ආපෝ ශක්තිය වැඩි නිසා මේ ගෙඩි ගහේ ඇලිලා තියෙනවා. නමුත් සූර්යයා උදා වෙනවත් එක්කම ඒ ආපෝ ශක්තිය ලිහිල් වෙනවා. ඒ ලිහිල් වෙන නිසා ගස්වල හුඟක් ගෙඩි පාන්දරට වැටෙනවා. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ. මෙතන ආපෝ කියලා කියන්නේ එකිනෙක ඇදලා බැඳලා තබා ගන්න ශක්තිය. ආපෝ ශක්තිය. මුගුරකින් පහර දුන්නාම මැටි භාජනය බිඳෙනවා වගේ සූර්ය රශ්මියේ පිනිබිඳු වේලෙනවා වගේ සත්වයාගේ මරණයත් කොයි මොහොතේ සිද්ධ වෙයිද දන්නේ ආන් ඒ කරුණ පින්නතනි තවත් පැහැදිලි කරනවා මේ යුගංජය කියන ජාතකය. මේ යුගංජගේ ජාතකයේ ගාථා කීපයක් තියෙනවා. ඒ වගේම මේ මරණය පැහැදිලි කරන්න තව අවස්ථා කීපයක් සංයුක්ත නිකායේ තියෙන සූත්‍ර කීපයකමත් තියෙනවා. මෙතන සඳහන් කරනවා එක ගාථාවක්. අච්චයන්ති අහෝ රක්තා ආයු කීයති මච්චානං කුන්න දීනංව ඕදකං පලානමිව පක්කානං පාතෝ පපත්තිතෝ භයං ඒවං ජාතාන මච්චානං නිච්ඡං මරණතෝ භයං මිනිසුන්ගේ ආයුෂ රැඳවල් දෙකේම ටික ටික ගෙවෙනවා මොන වගේද කුඩා නදීන්ගේ ජලය ග්‍රීෂ්ම කාලයේ ටික ටික හිඳෙනවා වගේ ඒ වගේම ඉදුණු ඵලයන් පාන්දරම බිම වැටෙනවා වගේ බයක් තියෙනවා ඉදුණු ඵලයන් පාන්දරම බිම වැටෙනවා අපි කියමු ගෙදර දොරකඩ අඹ ගහක් තියෙනවා. ගහේ අඹ කහ පාටට ඉදිලා හරි ලස්සනයි. දැන් මේ අඹ ගෙඩි හැමදාම ඉදිලා ගහේ එල්ලි එල්ලි තියෙනවා නම් අපි හරි කැමතියි. බයක් තියෙනවා හෙට උදේට කොයි ගෙඩිය වැටෙයිද කියලා. අපේ ගෙදර පුංචි ළමයි කීප දෙනෙක් ඉන්නවා. හරි හොරතල්. ඒගොල්ලන්ගේ හොරතල් බලන්න වැඩිහිටියෝ හරි කැමතියි. කාරණාව හොඳට දන්නවා නම් ඔවුන්ටත් බයක් තියෙනවා. මේ හොරතලුන් කොයි මොහොතේ අපි අතහැරලා යයිද කියලා. ගහේ තියෙන ගෙඩි පාන්දරට වැටෙයිද කියලා බයක් තියෙනවා. ආන් ඒ නිසා පින්නතිනේ බයයි දුකයි දෙකම තියෙනවා. අන්න ඒ වගේ මිනිසුන්ගේ ජීවිතවලට මරණය ගැනත් බයක් තියෙනවා. තවත් ගාථාවක සඳහන් කළා යථාපි කුම්භකාරස්ස කතම් මත්තික භාජනං යථාපි කුම්භකාරස්ස කවුද මේ යම්සේ වලන් සාධන පුද්ගලයා කරන ලද මෙටි භාජන කතම් මත්තික භාජන කරන ලද මෙටි භාජන කුද්ද කංච මහන් තංච පොඩි වේවා ලොකු වේවා යම් පක්කං යංච ආවකං පුච්චලා වෙන්න පුළුවන් අමු යුව වෙන්න පුළුවන් සබ්බම් වේදන පරියන්තං ඒවම් මච්ඡාන ජීවිතා මේ වළං ලොකුද පොඩිද පුච්චපුවද අමුවද ભેදයක් නැහැ ඕනෙම වෙලාවක මැටි බඳුන බිඳෙන්න පුළුවන් සබ්බං වේදන පරියන්තං ඒ සියල්ල බිඳෙන්න පුළුවන් වගේ ඒවං මච්ඡාන ජීවිතං සත්‍යයේ ජීවිතෙත් ඒ විදිහටම බිඳිලා විනාශ වෙන්න පුළුවන් ඕනෑම මොහොතක අස්සාවෝ තිනක් ගම්හි සුරියුත් ගමනං ඒව මායු මනුස්සානං මාමං අම්ම නිවාරයා මෙන්න මේ කාරණාව සඳහන් වෙන්නේ යුදංජය ජාතකේ මොකද මේ යුදංජය ජාතකය කියලා කියන්නේ මේ යුදංජය ජාතකේ අපේ බෝසතාණන් වහන්සේ තමයි යුදංජය කුමාරයා වෙලා ඉන්නේ. මේ යුදංජය කුමාරයා සක්විති රජෙකුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයෙක්. එක දවසක් තමගේ පිරිසත් එක්ක උයන් කෙලියට යනවා. උයන් කෙලියට යනකොට ගස්වල කොළ අග්ගිස්සේ පිනි බින්දු වෙල්ලෙනවා. එතකොට පාන්දරම යනකොට මකුළුව දැල් බඳලා තියෙනවා පාරහර. ආන්ගේ මකුළු දැල්වල පිනි බින්දු වෙල්ලෙනවා. තනකොළ පරඩලා දිහා බලපුවහම ඒ තනකොළ වලත් පිනිබින්දු එල්ලෙනවා. තමන්ගේ සේවකයන්ගෙන් ඇහුවා මේ මොකද කියලා. මේ මොනවද කියලා. සඳහන් කළා කුමරුනි මේ පිනිබින්දු මේ කාලේ පිනි වැටෙනවා. ඒ තුෂර බින්දු තමයි මේ කොළහාග පඬරලාග මකුළු දැල්වල ඉන්නේ. මේ පිනිබින්දු උයනට ගිහිල්ලා හොඳට ක්‍රීඩා කරලා විනෝද වෙලා හවස එන ගමන් අරගොල්ලන්ගෙන් ඇහුවා කෝ අර උදේ තිබ්බ පිනිබින්දු ඒගොල්ලෝ සඳහන් කළා කුමරුනි ඒව ඔක්කොම සූර්ය රශ්මියට වේලිලා ඉන්නා ආන් ඒ කාරණාව සඳහන් කරාම කල්පනා කළා එහෙනම් මිනිස්සුන්ගේ ජීවිතත් ඒ වගේ උදේ යනකොට තිබිච්ච පිනිබින්දු දැන් නෑ වේලිලා ගිහිල්ලා වැටිලා එහෙනම් මිනිස්සුන්ගේ ජීවිතෙත් එහෙමයි. ඒ හින්දා මේ ගිහි ගෙදර ජීවත් වෙනවා කියන එකේ තව ඇති තේරුමක් නැහැ. මේකෙන් මිදලා ඉක්මනට සංසාරයෙන් එතර යන්න යන්න ඕනේ. මරණය ඒ තරම් වේගෙන් එනවනම් වහවහ පින් කරන්න යන්න ඕනේ. මෙහෙ ඉඳලා පින් කරන්න හරි අමාරුයි. ආන් එහෙම කල්පනා කරලා ගෙදර ගිහිල්ලා බොහෝම රණින් රෙදියෙන් මුතු මැණික් වලින් සරසපු අලංකාර ශාලාවක තමන්ගේ තාත්තා යාළුවෙක් එක්ක ඉන්නවා. ආන් ඒ ශාලාවට ගිහිල්ලා තාත්තට කතා කළා. මේ කුමාරයා තමන්ගේ තාත්තට කියනවා තාත්තේ මට මහාන වෙන්න යන්න දෙන්න. මට මේ ජීවිතේ එපා. මං ඉල්ලීමක් කරන්න ආවේ. මට මහාන වෙන්න යන්න ඕනේ. අන් එහෙම සඳහන් කරාම රජ්ජුරුව පුතා වළක්වන්න හිතාගෙන කියනවා යොදංජය කුමාරයාණෙනි ඔබට කාමයන්ගේ අඩුවක් වේ නම් මම ඒක සම්පූර්ණ කරනවා. ඔබට කවුරු හරි හිංසාවක් කරනවා නම් මම ඒ හිංසාවෙන් ඔබ බේර ගන්නවා. කුමාරයා කියනවා තාත්තී මට කාමයන්ගේ කිසිම අඩුවක් නැහැ. මට හිංසා කරන්න වෙන කිසි කෙනෙකුත් නැහැ. යම් හේකින් මම ජරාවෙහි විසිරුවයිද මට යහපතක් වන්නට කැමති වෙමි. පරලොව ගමන් සඳහා ආරක්ෂාව සලසා ගන්න කැමති මට මේ කාමයේ අඩුවක් නැහැ. මට කවුරුවත් කරදර කරන්නෙත් නැහැ. නමුත් ජරාව ඇවිල්ලා මාව විසිරෝලා දානවා. ආන් ඒකින්ද පරලොව ආරක්ෂාව සඳහා මම ගේ ගෙදරින් යන්න තීරණය කළා. කුසල් වර්ධනය කරගන්න. පුත්‍රයා පියාගෙන් යදිනවා. පියා තමන්ගේ ඖරස පුත්‍රයාගෙන් යදිනවා. පුතා තාත්තට කියනවා ගෙදරින් යන්න දෙන්න කියලා. තාත්තා පුතාගෙන් ඉල්ලීමක් කරනවා ගෙදරින් යන්න එපා කියලා. නමුත් මේ යුදංජේ කුමාරයා යන්න යනවා කියලා ආරංචි වෙලා නියම්ගම් වැසියෝ ඇවිල්ලා ඉල්ලීමක් කරනවා පැවිදි වෙන්න එපා. තාත්තා කියනවා දරුව තොපගේ නියම්ගම් වැසියෝ මහජනයා ඔබ පැවිදි වෙනවට කැමති නැහැ. පිය රජතුමනි පැවිදි වන්නා වූ මා නොවලක්වනු මැනවි. මම කාමයන්ගෙන් මත් වූයේ ජරාවෙහි වසඟයටපත් වූයේ නොවෙම්වා මං කාමයෙන් මත් වෙන්න එපා. ජරාවේ වසඟයටපත් වෙන්න එපා. යොදංජේ කුමාරයා තාත්තා එක්ක කරන මේ කතාව අහලා අම්මා හිතෙන් දෙනවා. ඇවිල්ලා මේ සිද්ධිය දැනගෙන අම්මයි කියන්නේ. දරුව මම ඔබගෙන් යදිමි. පුත්‍රය මම ඔබ වළක්වමි. මම ඔබ බොහෝ කාලයක් දකිනු කැමැත්තෙමි. යොදංජේ පැවිදි නොවේම. කුමාරයා ඒ වෙලාවේ අම්මට කියනවා මෑණියනි හිරු උදා වෙනකොට තනපත් වල අග තියෙන පිනිබිඳු වේලෙනවා මහ පොළොව හා එකතු වෙනවා වගේ සත්වයාගේ ජීවිතයත් ස්වල්පයි, తాවකාලිකයි. බොහෝ කාලයක් පවතින්නේ නැහැ. මෙබඳු ලොවක විසීමක් ඇති කලෙහි ඔබ කෙසේනම් මගෙන් දීර්ඝ කාලීනව දැකීමක් බලාපොරොත්තු වෙනවද? මේ තරම් අස්තීර ජීවිතයක් තියෙන්නේ. එහෙම ජීවිතයක් තියෙනකොට ඔබ කොහොමද අම්මේ මම දිගු කල් දකින්නේ? කොයි වෙලාවෙ මැරෙලා යයිද කවුද දන්නේ? මෙසේ කියනකොට අම්මා නැවත නැවතත් යාඥා කරනවා යන්න එපා කියලා. යුදංජය කුමාරයා තාත්තට කියනවා රජතුමනි මැය වහාම යානාවට නංවන්න. මහරජය මගේ අම්මා වහාම ආපු යානාවටම නංවන්න. සසර තරණය කරන්නා වූ මට ඇය බාධාවක් නොවේවා. ඇය මට මේ ගමනේ යන්න දෙන එකක් නෑ. ඇය බාධා කරනවා. ඒ හින්දා ඇය ඇගේ යානාවටම නංවන්න. සක්විති රජෙකුට තමන්ගේ සිත අනුව තමන්ගේ ස්ත්‍රී රත්නය ක්‍රියාත්මක වෙනවා. කුමාරයාගේ ඉල්ලීමට අනුව රජු හිතහම අම්මා ආපහු සැරයක් ඒ රථයටම ගොඩ වෙනවා. අම්මට කිව්වේ අනේ මේ තරම් අස්තිර වූ සංසාරයෙන් එතර යන්න මේ ගිහි ගෙදරින් නික්මෙන්න මහාන වෙන්න යන ගමන නවත්තන්න එපා. මාමං අම්ම නිවාරයා. අම්මේ මම නවත්තන්න එපා කියලා. ආන් ඒ නිසා මේ සංසාරේ මේ තරම් අස්තිර ජීවිතයක් තියෙන බව ක්ෂණිකව මරණය සත්වයාට උදාපත් වෙන බව අපූර්වවට මේ කාරණාවන් වලින් අපිට පැහැදිලි කරලා තියෙනවා. වදකයෙකු වගේ මරණය ජීවිතය අපෙන් ගන්නවා. ඉපදීම සමගම පැමිණි හේයින් ජීවිතය අපෙන් ඉවත් කරන හේයින් මේකට කියනවා වදක පච්චුපට්ඨානතෝ කියලා. වදකයාගේ එළඹීම කියන ආකාරයෙන්ම මරණය සිහි කළ යුතුයි. එහෙනම් අපි මුලින්ම සාකච්ඡා කළා. වදකෙක් ඇවිල්ලා ඉන්නවා කොයි වෙලාවෙ කඩුව බෙල්ලට තියෙයිද දන්නේ ආන්ගේ ආකාරයෙන්ම ජීවිතය ගැන හිතන්න ඕනේ. මෙන්න මේ තමයි මරණානුස්සතිය වඩන වදක පච්චුපට්ඨානතෝ කියන පළමු ක්‍රමවේදය. අපි ඒ පිළිබඳව උදාහරණ කීපයක් සාකච්ඡා කළා. මාතෘ ගර්භයේ ප්‍රතිසන්දි චිත්තයත් එක්කම අපි මරණය අරන් ආවා. ජවනහංශ ජාතකයෙන් පැහැදිලි කළා කොයිතරම් වේගයෙන් මරණය අපි කරා එනවද කියලා. යුදන්ජය ජාතකයෙන් සඳහන් කළා තනාග තියෙන පිනි බින්දුවක් වගේ ජීවිතේ කොයි මොහොතේ නැති වෙලා යයිද දන්නේ කියලා. තවත් ගාථා රත්නයන් කීපයක් සාකච්ඡා කරලා ජීවිතයගේ සැබෑ ස්වභාවය පායන හිරුගෙන් ගහක ගෙඩි වලින් ගලන ඇල්ලෙන් අපි කරුණ සඳහන් කළා. මොහොතක්වත් නොනැවති යම්සේ ගලන්නේද සත්වයාගේ ආවිෂයත් මරණය දක්වා ගමන් කරනවා. එහෙමනම් මේ ක්‍රමය වදක පච්චුපට්ඨානතෝ කියන පළමු ක්‍රමයයි. මරණ සතිය වඩන ක්‍රම 8න් පළමු ක්‍රමවේදය. හොඳයි පින්නතුනි. අද ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරනවා. වදක පච්චුපට්ඨානය කියන කොටස තමයි අද අපි සාකච්ඡා කරලා නිමා කරන්නට යෙදුනේ. ඊළඟ ධර්ම දේශනාවේදී සම්පatti විපත්තිතෝ කියන කාරණාවෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඔබටත් අපටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ මහා කුසල ශක්තිය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු